අතන මේ දැන් සංකා දුක්ඛ විපරාම දුක්ඛ දුක්ඛ දුක්ඛ කියන දුක් තුනට ඔව් අර කියන හය දැන් ජාතික දුක්ඛ ජරා දුක්ඛ ඔව් දැන් ඒවා එක්කෙන් ඒ තුනට වැටෙනවා දැන් ජාතිය දුකයි කියලා කියන ජාතිය ද දුකයි කියලා තමයි අද තෝරන්නේ දැන් අප්‍රිය ජාති දුකයි කියන්නේ අපි කිව්වේ දැන් දැන් කොයි ක්‍රමයෙන් හරි ගත්තා කියනකොට දැන් යම්කිසි ජාතියක් දුකයි කියලා ගත්තාම දැන් ඔක හොඳ ජාති තියෙනවා ප්‍රිය ජාති අප්‍රිය ජාති ලෝකේ පොරක් දෙකට බෙදෙනවානේ ප්‍රිය ජාති දුක නැහැ අපේ જાති දුකයි. ස්වභාවයෙන්ම යථාර්ථය ඒකනේ. ඔව්. දැන් ප්‍රිය જાති දුක නැති වුණාට. ඔව්. දැන් අපි ඕක ප්‍රිය જાති වල තියෙන එකත් හොයන්න ඕනේ. ඒකේ දුකක් තියෙනවද? ඔව්. ප්‍රිය જાති නිසා හටගන්නේ කොහොමද සංකාර දුක? ඔව්. දැන් මේ ප්‍රිය જાති කියන යමක් ඇත්නම් අයවා තියෙන්නේ ඒක ඇසකය දිවනාසය ශාරීරිය බණ කියන ඔය තුල හරි. ඒක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඔය තුල හරි. ඒ වෙනනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තම ඒ තුල හරි. ඔය කෝකේ හරිනේ තියෙන්නේ ප්‍රේජාති. තියෙන්නේ. එහෙනම් යම් තැනක මේ ලෝකේ හේතුවක් නැතුව රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් පහළ වෙන්න විදියක් නැහැ. හේතුවක් නැතුව ඇසක් කනක් දිවක් නාසය ශරීරයක් වලක් හෝ රූපය සද්දයක් ගන්ධ රසයක් ස්පර්ශය පහළ වෙන විදිහකුත් නැහැ ධර්මය පහළ වෙන විදියක් යමක් හේතුවක් නැතුව පහළ වෙන විදියක් නැන්නම් ඒ ප්‍රියජාති පහළ වුණේ කොහොමද මම හරි බලන්න ඕනේ ඒ ප්‍රිය නිසා ඒ පුද්ගලයා ඒවා පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරලා ඒකට මූලික වශයෙන් සකස් කරපු වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අහම්බෙන් සකස් වුණේ නැත්නම් යම් ක්‍රමයකින් සකස් වෙන්න ඕනේ. අන්න සකස් කරන ක්‍රමෙ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා ලෝක සත්‍යය වැඩකට බහිනවා. යමක් නිෂ්පාදනය කරන්න යමක් අවශ්‍ය නම් අවශ්‍ය දේ ලබා ගැනීමට යමක් කළ යුතුයි. යම් ශක්තිය ගොඩ නැගිය යුතුයි. ශක්තිය නිකන් ගොඩ නැගෙන්නේ උත්සාහයෙන් වීරියෙන් යුතව යමක් කරලා වනේ ශක්තිය ගොඩ නගන්නේ. අන්නේ උත්සාහයෙන් වීරියෙන් යමක් සකස් කරනවා නම් ඒ ප්‍රියමනාපදේ ගොඩ නගන්න සකස් කරන්න ඕනේ. හැබැයි සකස් කරන්නේ ප්‍රියමනාපේ භුක්ති විඳින්න. ප්‍රියමනාපේ ප්‍රියමනා දුක වුණාට ප්‍රියමනාපේ අපිට දුක නැති වුණාට ඒ ප්‍රියමනාපේ ලබා දෙන්න කරපු වෙහෙස උත්සාහ වීර්ය දුකයි. අන්න සංකාර දුක. එතෙන් දෙනවා. ඒ සංකාර දුක්ඛේ ඒක දෙනවා. ප්‍රියමනාපයක් සකස් කෙරුවහම ඒ සකස් කරපු එකට ඒකට ආවේනික වෙච්ච දුකක් තියෙනවා. සුඛේ නිසා මේක පැහැරගන්නේද? මට අයිති නැති වෙයිද? මේක කැඩෙයිද බිදෙයිද? මේක විනාශ වෙයිද? කැඩෙන දෙයක් නිසාම බිඳෙන දෙයක් නිසාම පොර කරන දෙයක් නිසාම තරංග බඩුවක් නිසාම ඒ පුද්ගලයා ඒ ප්‍රියමනාපේ බදාගත්ත දැනපතන ඒ පුද්ගලයා ඒකෙන් දුකක් විඳිනවා අන දුක දුකේ. ඕක අයින් කරන්න බෑ කොයි එකේ කිව්වා. ස්වභාවයෙන් උරුම දුකේ උරුමෙන්ම දුක එනවා. ප්‍රියමනාපිත වට කරගත දුකක් තියෙනවා. ඒ වට කරගත්තා. ඒක අයින් කරන්න බෑ. යම් කිසි කෙනෙක් භාර්යාවක් ලස්සන භාර්යාවක් හෝ ලස්සන සාඳුරුසියෙක් හෝ එක හරණ පාවාගෙන මගේ වස්තුවක් එයා මට හම්බුණා කියලා බොහොම ලොකුවට ඉන්නකොට. එවලේ පටන් ගන්නේ දැ වෙනවා කවුරුවත් අරගන්නේ. කවුරුවත් අයිති කරගන්නේ. හොරෙන් අරගන්නේ. පැහැරගෙන යයිද? එවනම් යාට ලෙඩක් හැදෙයිද? කරදරයක් වෙයිද? වෙලා නැහැ. වෙන්නේ ඉස්සර දුක නිරන්තරයෙන් තියෙනවා. ආ නිරන්තරයෙන් ඒක වට කරේ පවතින දුකද දුක දුක දුක දුක. ඉතින් ඔය කොච්චර වරගෙන හිටියත් ඒක විපරිණාමික වෙනවා. ඒකද අපි බලාපොරොත්තු වෙන තත්ත්වෙ හිටින්න තු පරිණාමයටපත් වෙනවා. විවිධාකාර පරිණාමයන්ට. ඒ විවිධාකාර සියලු පරිණාමයන් අහ කරලා බලාපොරොත්තු වෙන තැන තියාගන්න අපි බලන්නේ. අනේ විපරිණාමයෙන් අපිට දුක එනවා. බලාපොරොත්තු ආකාරය නැති වෙනකොට. ඒක ඉතින් ওই දුක් තුන. හැම જાතියකම ওই විදිහට තමයි. හොඳ જાති සහ නරක જાති. ඔය කොරම ඉනවා. දැන් හොඳ જાතියක් තියෙනවා. ඒ නරක જાතියේ විපරිණාමය මොකද්ද? නරක જાතියේ විපරිණාමය කියන්නේ අපි කැමති ඉක්මන් නැති වෙනවා නේද? නැත් අපිට ඕන හැටියට පරිණාම වෙන්නේ. ඒ නිසා ඒක නුදු වෙනවා. අනේ විපරණ ඒක විපරණාම නුදු. හොඳ එකක් එනවා. ඒක නැති වෙනාට කැමති නෑ. නමුත් විපරණාමයට පත් වෙනවා. ඒකෙන් ඒ දුක එනවා. ඕන හැටියට වෙන්නේ නැති එකයි. කැමැත්තෙන් දින එක අපේ කැමැත්තට නැතුව අර විදිහට විනාශ වෙලා යන එකයි. අනේ අනිත්‍ය ඉච්ඡසේ නැති නිසා. ඔය දෙකම ඉච්ඡසේ නේ. අනිත්‍ය නිසා දුකයි කියන්නේ සියල්ලම අනිත්‍ය නිසා දුකයි. කැමැති නැති නිසා දුකයි. ඔය එකක්වත් කැමැති තියෙන්නේ නැහැ. කැමැති නැති එකමයි වෙලා තියෙන්නේ. අනේ ඔය කැටි කරලා ගත්තාම යදානිච්ඡං සංදුක්ඛං. මේ යමක් කැමැති තියෙන්නේ නැද්ද ඒකද? මොනවද කැමැති තියෙන්නේ නැද්ද? ඇහැ කැමැති තියෙන්නේ නැහැ, රූපේ කැමැති තියෙන්නේ නැහැ. කනකට සිහිනේ නැහැ, ශබ්දේ කැමති සිහිනේ නැහැ. අන්තිකටම යනවා ඉතින්. කොහොමද කැමති සිහිනේ කියන්නේ? ප්‍රශ්නයක් එනවා. මේ ලස්සන දේවල් අපි කැමතියි. අපි ලස්සන දේ කැඩෙනවට කැමතිද? බිඳෙනවට කැමතිද? ඒකට කැමති නෑ. නමුත් වෙන්නේ නැද්ද? වෙනවා. දැන් කැමති නැද්ද දුකේ නැද්ද? අන් ඒකිනෙකට ගන්නවා. ලක්ෂණ දි ගොඩනගන්න පුළුවන්. ගොඩනග දීලා කෙනෙක් ඉන්නවද? අපි ගොඩනගන්න වෙන්නේ. ගොඩනගන්න කරපු වෙහෙද? ඒක එහෙමනේ. දැන් දුස්චරිතය කියන එක මිනිහාට සුචරිත දුස්චරිත කියලා දෙයක් ලෝකේ තියෙනවා. හැබැයි මේ ලෝක සත්වයා ස්වභාවයෙන්ම මොන තාලින් හරි ආස්වාදයේ විඳින්න කැමති. හැබැයි ආස්වාදයේ විඳින්න කැමති නිසා ඒ අකම කියන්නේ අවැඩ ආකාරයෙන් හෝ මොන ආකාරයෙන් හෝ ආස්වාදයේ ලැබෙනවා නම් ਉਹ ආස්වාදයට කැමති. ඒක මිනිහාගේ ස්වභාවයක්නේ. නේ ආස්වාදයට ඕන කෙනෙක් කැමති. දැන් හැබැයි ආස්වාදයේ කැමැත්ත නිසා දුසිරිත් විදියට විඳින්න කියෝ. ඔහුට සිද්ධ වෙන්නේ විනාශයටපත් වෙනවා. දූෂ්‍ය දූෂ්‍ය මනසෙන් කරන්නේ. මනස දූෂ්‍ය නමුත් ආස්වාදයට ගැති වෙලා දූෂ්‍ය මනසෙන් කරොත් ඒකාන්තයෙන් දුක කර බාධනේ විඳ වෙනවා. ඒ පැත්තෙන් බැලුවා. ඉතින් ආස්වාදයේ යන්ත්‍රක තියෙනවා නම් ආස්වාදයට කැමැති නම් ස්වභාවික රෝග සත්‍යය කැමැති ඒකට. හැබැයි ඔහුට නැවතත් යලි හොඳ ආස්වාදයක් ගන්න නම් ඔව් දුසිරිත් නැති විදිහට ඒක යන්න ඕනේ. ඒ දුසිරිත් නැති විදිහට යනවා කියන්නේ වැඩ බැඳ ගන්නවා. නිදහසේ ලබන තියෙන ආස්වාදයේ මිනිහා කැමතියි. නමුත් දුසිරිතක් නම් Windows එහෙම හරි විනාශයක් වෙන හින්දා කොච්චර කැමති වුණත් ඒ විදිහට කරන්න බෑ. එන අසහනකාරීව ඉඳ වෙනවා නේද? නිදහසේ හිතුවම අපිට ආස්වාද ලබන්න බැරි නම් ලෝකේ යමකින් හිතනම් දුවනවා හැමතැනම කෝටියක් දුර දුවනවා. හැබැයි නිදහසේ ආස්වාදය ලබන්නේ මිනිහා ප්‍රශ්නයක් තිබුණ නැත්නම් එහෙම ලෝකේ විනාශයි. අය ආස්වාද පස්සේ යන්නේ මම පුදුම විදිහකට. ඒක නමුත් අර මිනිස්සු බයක් තියෙනවා. මේ ධර්මයක් අහපු නිසා දැකපු නිසා දැකපු අය කියපු නිසා. හැබැයි අපි ආස්වාදයේ මත් වෙලා ආස්වාදයේ පස්සේ කොච්චර ඕනකම් කිවිලට අපි නිදහසේ දිව්වොත් එහෙම. අපිට වැඩිපුර යන්න වෙන ආස්වාදේ නම් දුසිරිත් පැත්තේ. හැබැයි දුසිරිතෙන් හරි ආස්වාදයේ කැමති නිසා දුසිරිතට ගියොත් එහෙම. අපිට වෙන විනාශයක්. ඉතින් ආස්වාදයේ කැමති වෙන පරිදි දුසිරිතට ගියොත් එහෙම විනාශ වෙන හින්දා. මතු ආස්වාදයක් නෙමෙයි හම්බෙන්නේ මහා විනාශයක්. එහෙනම් ඔව් ඵලයක් වශයෙන් යහපත් ආස්වාදයක් යලිලා වන්නා. මෙතන හික්මුවා කියන විදිහට ඕනේ. හැබැයි නිදහසේ ලබන තියෙන එක හික්මවන්න ගියාම පුදුයා බොහෝ වෙහෙසෙන් ඉබ කරගෙන ඉන්නේ. ඒක අඩු පාඩුවක් වෙනවා. අන්න බුද්ධිලාතර යමක් ගොඩනගන්න. ඉතලා හික්මීමකින් අසහනකාරී හික්මීමකටපත් වෙන්න ඕනේ. එහෙනම් ගොඩනගන්න බෑ නිකන්. ඉතින් අසහනක හොඳ දෙයක් මතු ගොඩනගන්නවා. අද මනා සුචරිතකින් ඉන්න ඕනේ. හැබැයි දුහිරිතක් නැතුව මනා සුචරිතකින් ඉන්නවා කියන එක අසහනකාරී මානසිකත්වයේ දැන දැන පාලනය කරගන්න ඕනේ. ඒක ලීති වැඩක් නෙවෙයි. දැන් අනුගේ භාර්යාව පේනවා. අනුගේ සාමිපුරුෂයෙක් ඉන්නවා. නමුත් මේ ලෝ මේ හිත දෙන්නේ නැහැ. මේ ආස්වාද විඳීමේදී අනුන්ගේ මට ආස්වාද නැහැ කියන එක. එහෙම එකක් නෙමෙයි දෙන්නේ. ඒක දෙන්නේ කෙලිම ඊට වෙනස් විදියකට විඳපන් කියන එකයි වෙන්නේ හැබැයි විඳින්න ගියොත් වෙන්නේ දුසිරිලා ඒ දුසිරිත නිසා නොකර ඉන්නකොට අසහනයෙන් ඉන්නේ එහෙනම් අදයි ආස්වාද බලාපොරොත්තු වෙන ලෝක සත්‍යය සුචාරිතයක ඉන්න වෙලා තියෙන නිසා වැට කඩොල්ලක් තියෙන නිසා කාලේ ගෙවෙන අසහනෙ ඒක ධර්මයක් දැකපු නිසා අසහනෙන් හිටියා වුණත් මම ඒකට යන්නේ නැහැ දැහැමින් සාධනෙ යම් මට්ටමක් ඇද්ද මම ඒ මට්ටමේ සෑහෙනවා සෑහෙන්න බැරි වුණා. ඒ මට්ටමේ ඉන්නවා. හැබැයි ඒතර එයා ආස්වාද විඳින්න එයාගේ සැනසුම් මට්ටම 100ට 1යි 2යි. ඔව්. සුජාත ක්‍රමී. දුසිරියත් එක ගියොත් 90ක් විතර විඳින්න හැකියි. දැන් 90ක අසහනයක් පැත්තක තියලා තමයි. තිර කරලා තියලා තමයි. අර 110ක විතර ප්‍රමාණයක ආස්වාදයෙන් එයා සුජාත ආස්වාදයේ සැනසෙන්නේ. ඒ පුද්ගලයා මානසික වශයෙන් වැටලා නේද ඉන්නේ එතන. එහෙනම් සැනසුම් සහගත සුඛ දෙයක් ලෝකෙ නිපදවන්න. ඒ බුද්ධිලා මානසික වශයෙන් වැඩිච ලෝකෙ ඉඳලා පැකරන්. ඊට පස්සේ විඳින්න ගියත් ඒකම නේද? ඒක ඵලයේ වශයෙන් ලැබු සුඛ දෙය අයිති කරගන්නවා. හැබැයි එතන ගිහින් බැලුවත් ඔය ක්‍රමෙමුනේ. ආස්වාදයේ කැමැත්ත තියෙන තාක් කාලේ. 100ට 100ක ආස්වාදය ලබන්න දුසිරිත් 90කුයි. සුචරිත 10කුයි අතරින් ඕනේ. 100ට 100 විඳින්න ගියොත්. පුද්ගලයාට. හැබැයි ආස්වාදයේ 100% වින්දේ නැත්නම් මිනිහට අසහනිය වෙලෙකුත් නැහැ. හැබැයි අසහනිය යටපත් කරගෙන ඉන්නවා. ඒක වෙනයි. ඒකත් දුකක්. ඒකත් දුකක්. හොඳ හොයාගෙන ගියා පුද්ගලයා ධර්මයේ තේරුම් ගත්තා නා. හොඳ හොයාගෙන ඉන්න වෙන්නේ අසහනිය. බැරිලා හරි මේ හොඳ නරක දකින්න නැති ලෝකෙක ඉඳලා සුචරිතයේ 100% විඳින්න ගියොත් එහෙම. පුද්ගලයා ඊළඟට මහා විනාශයට හතර අපායට යන පැත්තට වැඩ කරගන්නවා. ආය අසුමාත්‍යයක් ලබන්න බැරි පැත්තට වැටෙනවා. එහෙම එකකේ තියෙන්නේ. දෙවියෙක් වෙලා දිව්‍ය සම්පත් විඳින්න බෑ. සුචරිතය අද ඒ ටික කරේ නැන්නා. සුචරිතය වෙදගෙන පින්දහම ආදී කරගෙන හොඳ ගුණත් වලන්න ඕනේ. හැබැයි ඒක මේ ලෝකයේද මේ ස්වභාවික හිත ඒකට කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. කැමැති වෙන්නේ නෙවෙයි. ධර්මයේ දන්නේ ඉඳලා නුවණින් දීනුවණින් යුතු පුදුලා මෙල්ල කරගෙන ඉන්නවා. මෙල්ල කරගෙන ඉඳලා අර අයිහරයක් අර 10% සුචරිත ආසාරිතින් දැනපත් වෙන්නේ. හ්ම්. දැන් අපේ කතාවක් තියෙනවා කුෂ්ඨ රෝගයක් හැදිලා හිටපු කාන්තාවක්. බොහොම විරූපීව හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කරන බණ අහලා සෝවාන් ඵලයටපත් වුණා. ඒ චිත්ත ප්‍රහාදේ නිසාම කුෂ්ඨ රෝගය සුව වුණා. මෙලොවදී. මෙහෙදි මැරිලා. සතරවරන් දෙවියන්ගේ විමානේ මායිමිය හතර මැද්දේ උපන්නා. දැන් සතරවරන් දෙවියන්ගෙම මේ විමාන හතරේ හරියට මායිමේ මැද. මෙයා ගිහිල්ලා නම් දෙවඟනක් වශයෙන් උපන්නේ. මේ දේවල් ගැන සියලු දේවල් ගැනට වඩා ලස්සනයි. අනිකින් අය. මේ දේව හතරවන් දේව හතර දෙනා එක සැරේ මෙයා දැක්කා. Tamanට අයිති කරන්න එක සැරේම දුවගෙන ගියා. එක සැරේම අල්ලාගත්තා. අල්ලගෙන ඉඳලා දැන් එන පොරේලා. එකෙනෙක් කියනවා මේ මගේ මායිමේ. නෑ මේ මගේ විකෙත් ඉන්නවා. මේ මගේ විකෙත් ඉන්නවා. හතර දෙනා කියනවා නෑ නෑ මටත් අයිති. හතර දෙනාටම අයිති. ඔව්. ඉතින් අනිසර ඊළඟට දැන් 14 කියනවා. මමයි ඉස්සෙල්ලා දැක්කේ. නෑ නෑ ඔයා දකින්නේ මාත් දැක්කේ. මාත් කියලා මම දැක්කේ. දැක්කේ හතර දෙනා එකට. දැන් ඒකත් ගන්න බෑ බෙදා ගන්න. වෙන් කර ගන්න බෑනේ. මමයි දුවගෙන ආවේ මාත් දුවගෙන ආවේ ලාගෙන. දෙන්නාම හතර දෙනා එකලයි දුවගෙන ආවේ. මමයි අල්ලගත්තේ. නෑ මාත් ඒ වෙලාවෙම අල්ලගත්තේ. හතර දෙනා වගේ මමයි අල්ලගත්තේ. දැන් හතර දෙනාගෙන් කාටද ගන්න? දැන් බේරගන්න බැරුව ගියා. දැන් එක්කෙනෙක් කියනවා. අනුනාවා කියනවා. අනේ මං ගැන අනුකම්පා කරන්නේ. මේ දෑතිය මට ලැබුණ හැම ජීවිතේ වැඩක් නැහැ. මම මරණය ඊට වඩා හොඳයි. ඒකමයි මටත් තියෙන්නේ. අනිත් එනා කියනවා. ඉතින් මටත් ඒකමයි. හතර දෙනා ඒකම කියනවා. දැන් අපේ බන්නේ මොන විදියකින්ම බින්නකට එකම කරුණක් ආව මෙතන. දැන් අපිට ඉන්නේ රජිරෝ ඉන්නවනේ සක්‍ර දෙවියන්ද? එකියා සක්‍ර දෙවියන්ද ළඟට. ගිහිලා යාර මේ නළුව කියනවා. වෙච්ච සිද්ධි ඔක්කොම සක්‍ර දෙවියන්ට කිව්වා. එහෙනම් මටත් එකක් කියන්න තියෙනවා හතර දෙනාට. මේ දැනතිය මට ලැබුණේ නැහැ මගේ ජීවිතේ වල. මම සක්‍ර දෙවියන්ද? මේ වගේ දැන් මෙතන කාරණයක් ආවා. ඔබ වහන්සේ අපේ රජුරු. රජුරුවන්ගේ හිත රිදවන්න බෑ රජුරුවන්ට අවනත වෙන්නත් ඕන. රජුරුවන්ගේ අවස්ථාව ඊට කරන්න එකද අපි හතර දෙනාම දෙවෙනි වෙනවා. ඊනම් දැන් ඔබ වහන්සේ දිනු ඔබ වහන්සේ බාර ගන්න. කියලා යන්න ගියා. දැන් මේ කතාවේදී පේනවා. සුචරිතව ඉඳලා පින්දහම් කරලා යහපත් දේවල් කරලා දෙවි වෙලා ඉන්න තව තීස දිව්‍ය ලෝකෙ ඉන්නේ කට්ටියයි ওই චාතුරු මහරජා ඉන්නේ හතරවන් දෙවියන්ටයි. දැන් මේ කාමයේ මුල් කරගෙන ඇතිවෙච්ච 10 කොච්චරද? මෙච්චර දේවල් කරන් ඉඳ ඇද්දි. කාමින් තෘප්තියක් තිබුණාද? අනේ මෙයා නැත්නම් මම මම මරණය හොඳයි. දැන් හතරවන් දිවියෙත් කිව්වේ ඒකයි සතර දිවිය කිව්වෙත් ඒකයි. ඉතින් කල්පනා කරලා දැන් මොකද ඉතින් මේ කාමයන්ගේ තෘප්තියටපත් වෙන්න පුළුවන්ද කියලා? දැන් අතෘප්තිය කර කාමයකට ලෝක සත්‍යය බැහැලා. මේක තමයි තනතු මොහයන්නේ. දැන් මේක බැවිලා හරි ලෝක සත්‍යය දහමෙන් ඉඳලා. දැන් අර හතරවන් දිවිය අසහනේ නෙමෙයිද කි? ඔච්චර කාමී තිබුණා. කරන්න දෙයක් නැහැ ඉතින් රජුරෝ ජයගත්තා. හතර දෙනාම රජුරවන්ට බාර දීලා කී කැමැත්තෙන්. කැමැත්ත පින්නවා ධර්මානුකූලව. න්‍යාය කරන්නේ. කරන්න දෙයක් නැති කමට. නමුත් තමන්ගේ කාමයට තැන දීලා හොයලා ගියම ඒව හරියන්නේ නැහැ මරලා හරි මගේ වැඩේ කරගන්නවා. සටන් කරනවා. මෙතෙන්නේ වහින්නේ. එහෙනම් ජයගම සටන් කරලා. අන් ගැටෙන්න පටන් ගන්නවා. අන්තිමට. මෙන්න මේකෙන් හොඳට පැහැදිලිව පේන දෙයක් තමයි කාමය අතෘප්ති කරයි. කොතේ කාමියෝ තිබුණත් එයාට සෑහීමක් නෑ. මේ කාමයන්ගේ හැටි. දැන් ඇහැට ලස්සන බලලා ඇතිවීමක් තියෙන අපිට අදාත් අත්දැකීමක් තියෙනවානේ. මේ මෙච්චර කාලයක් උපන් දාපරන් අද වෙනකන් මොනවද ලස්සන බැලුවා. ඇති වුණාද? නෑ. තවත් ලස්සන දෙයක් බලන්න පොළඹවනවා. මෙච්චර කල් මිහිරි ශබ්ද ඇහුවා. ඇති වුණාද? නෑ තවත් පොළඹවනවා. ගන්ධ ගත්තා. ඇති වෙලා නෑ. තවත් පොළඹවනවා ඉස්සරහට. රස ගත්තා. තවත් පොළඹවනවා. පහස ගත්තා. තව පොළඹවනවා. මනසේ හිතන්න හිතවිලි ගන්නවා. තවත් හිතන්න හිතෙනවා. දැන් එහෙනම් අපිට රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන එකයි ඒවැන්න තියෙන ධර්මකාමයේ කියන මේ ඔක්කොම කාම නීති. සියලුම කාම විදික කළ බැලුවා. අසහනකාරී කාම මේ මේ සම්පින්දනයක් ඇරෙන්නේ. සහනකාරී කාම සම්පින්දනය මේ දුන් ලෝකෙම කාටවත් පහළ වෙන්න විදිහක් නෑ. කාමයන් යමක් යම් තැනක ඇද්ද අසහනකාරීත්වෙමයි ඒකේ තියෙන්නේ. ඒක ස්වභාවය ඒකයි. යම් දිනක කාමී පිළිබඳ බලාපොරොත්තු සංසිඳී ගියාද? අසහනීය පිළිදුනා. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමී තමයි ආ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. වෙනස ඒකයි. හොඳයි. මොනවද මේකකින් විදයන්නේ? 我走了。 කතා කරනකොට අත් වශයෙන්ම කියනවා නම් හේතුඵල න්‍යාය දැක්ක කෙනෙක්ගෙන් අහන අහන තරමටම තේරෙනවනේ. දැන් ওই ධර්මයේ ඇතුළම අපි පොතේ අරගෙන නිරුක්තිය කියනකම් ඒ ඔයගම ඔවා කියන්න ගියාල. කොහොම විග්‍රහ පොතේ නෑ. ඒක කොහොමද අපි කෙනෙකුට චිත්ත ප්‍රහාදයක් ඇති වෙලා සත්‍ය අවබෝධයක් වෙන ධර්මය දේශනා කරන්නේ පොත අරගෙන ඉඳලා කියන්නේ කියලා. කාමයේ මක්ක දැල්ලක් වාගේ කාමයේ වැටසැකිල්ලක් වාගේ ඉවර තේරෙනවා. තේරුම් ගන්න බෑ. මේ පොත්වල පුංචි මාතෘකාවක් තියෙනවා මූලධර්මය අල්ලගන්න. අවබෝධය අල්වා ගන්න. අවබෝධය ලබාගත්ත කෙනාටයි විග්‍රහ කරන්න වෙන්නේ. ওই විග්‍රහ පොත්වල ලියන්න ගියා නම් මේ